හොඳයි. එහෙනම් අද තව ප්‍රශ්න තියනවාද? අපි මෙතනින් නිමා කරමුද? හොඳයි. එහෙනම් අපි ලබන සතියේ ධර්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ නැහැ. ඊළඟ සතියේ ඉඳලා සුපුරුදු විදිහට අපි ඉතිරි ධර්ම කාරණා සාකච්ඡා කරන අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ අත්ති ආසවා අධිවාසනා පහතබ්බා. ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රව ධර්ම ශාන්ති සංවරය මොකක්ද කියන එකයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. එතකොට ලබන සතිය කියන්නේ නොවැම්බර් මාසේ 5 වෙනිදා වැඩසටහන පැවැත්වෙන්නේ නැති නිසා අපි ඊළඟට නොවැම්බර් මාසේ 12 වෙනිදා තමයි නැවත ධර්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ. එහෙමනම් අද දවසේ අපේ අනුරුද්ධ හඳුරු සහභාගී වුණා. තවත් බොහෝ දෙනා සහ සම්බන්ධ වුණා. අපි නැවතත් සිහිපත් කරනවා දැන් අපේ Zoom සාකච්ඡාවට සම්බන්ධ වෙන්න 100කටත් අධික ප්‍රමාණයකට ඉඩ සලස්වලා තියෙන 500ක් දක්වා සහ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ කල්යාණ මිත්‍රයිනොත් අවශ්‍ය නම් දැනුවත් කරලා සහභාගී කරගන්න පුළුවන්. ඊළඟට වෙනම ලින්ක් එකක් අවශ්‍ය නැහැ. ඒ තමන්ට දැනට ලැබිලා තියෙන ලින්ක් එක තමන්ට පාවිච්චි කරන්නත් පුළුවන්. අනිත් අයට අවශ්‍ය කෙනෙකුට ලබා දීම වරදක් නෙමෙයි. ඒ අයටත් සම්බන්ධ වෙන්න ඒ ලින්ක් එකේම පුළුවන්කම තියෙනවා. එහෙනම් අද දවසේ අපේ අනුරුත් හාමුදුරුවෝ ඇතුළු සහ සම්බන්ධ වූ සෑම සියලු දෙනාටම මේ ධර්ම දේශනාවේ ධර්ම සාකච්ඡාමේ කුසලයේ ප්‍රඥාව දියුණු කරගන්නට සුවසේ නිවන් අවබෝධ කරන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාට සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේටත් අද දවසේදී අපි සියලු දෙනා වෙනුවෙන් උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයක් සිද්ධ කර ගැනීමේ කුසල විපාකේ ප්‍රාර්ථනීය බෝධි සෝසීම අවබෝධ කර ගැනීමත් දෝසත වෙත මේ දහම් සේවය කිරීම සඳහා අවශ්‍ය මානසික කායික දුක් නිරෝගී භාවය ලැබීම පිණිසත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරනවා